ශාසනාව මෙම ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මල්වලමුතු මහා භාරවාහි ඉගුරුවරුව කොටවිහෙර පිටාරාණාලය කලු කලුගම ශ්‍රී ජේතිවන්දි මල් විහාරය විහාරය විහාරාරාජී පූජ්‍ය ඉරිදින ගුණානන්ද ස්වාමීන් වහන්සේ මල්වලුත් මහා විහාරවාදී ඉගුරුවරුව කොට වෙහෙරේ රැඳිට පිටාරාණාලය කලු කලුගමුව ශ්‍රී බෝධිවල විහාරය විහාරාරාදී පූජ්‍ය ඉරිදින ගුණානන්ද ස්වාමීන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සයෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිද්ධමානා ලෝකස්මින් කතමේ තයෝ පාසාන ලේකෝපමෝ පුංගලෝ පඨවි ලේකෝපමෝ පුංගලෝ උදක ලේකෝපමෝ පුංගලෝ ඉමේ කෝ භික්කවේ තයෝ පුංගලා සන්තෝ සංවිද්‍යමානා ලෝකස්මින් තේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික හිංවත්නි ඔබ සියලු දෙනාම මේ මොහොතේ සෝදානම් වන්නේ ලෞතර ආමාමේනි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ස්වාසෝදහසක් ධර්මස්කන්ධයේ තුලින් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහා ඒ සඳහා මා මාස්තුකා වශයෙන් මේ අවස්ථාවේදී සබා ගන්නේ දුනේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ තික නිපාතේ සතිය පණ්ණාසකේ කුසිනාරා වර්ගයේ ලේකූපම සූත්‍ර දේශනාවයි. පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා මේ ලෝකයේ ධර්ම ශ්‍රවණය කරන්නා වූ පුද්ගලයන් තුන් දෙනෙක් පිළිබඳව. ඒ පුද්ගලයන් අතර අවකුජ්ජ පඤ්ඤා, පුතු පඤ්ඤා, උච්ඡංග පඤ්ඤා ආදී වශයෙන් ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්න යෙදුනා. ධර්ම ශ්‍රවණය කරන්නට මෙන්න මේ පුද්ගලයෝ තුන් දෙනා තමයි මේ ලෝකයේ විද්‍යමාන වන්නේ. ඒ අතරින් පළවෙනි ධර්ම ශ්‍රවණය කරන්න ආපුද්ගලයාගේ චරිතය පිළිබඳව ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කළේ අවකුජ්ජ පඤ්ඤා කියන පුද්ගලයා පිළිබඳවයි. අවකුජ්ජ පඤ්ඤා කියනා පුද්ගලයා ත ධර්ම දේශනා කරනකොට කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසాన කල්යාණං සත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං ආදී වශයෙන් අර්ථ සහිත මුල මැද අග වශයෙන් ධම් දේශනා කළත් ඔහු ඒ ධර්මයේ කිසිදා අවබෝධ කරගන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ අවකුජ්ජ පඤ්ඤා කියනා පුද්ගලයා යටි කුරු කළ කලගෙඩියට වතුර පුරවන්නාසේ උත්සාහයකි. එසේනම් ඔහුට අර්ථ සහිත ව්‍යංජන සහිත එවාගේම කේවල පරිපූර්ණ ආදී වශයෙන් දේශනා කළත් මේ පුද්ගලයාට ඒ ධර්ම අවබෝධය ලබා ගැනීම අපහසුයි. එවාගේම ලෞතර බුදුරජාන් වහන්සේ දෙවැනියට දේශනා කළේ මේ ලෝකේ ධර්ම ශ්‍රවණය කරන්නා පුද්ගලයන් අතර උච්ඡාංග පඤ්ඤා කියනා කුජලයා පිළිබඳවයි. උච්ඡාංග පඤ්ඤා කියනා කුජලයා ධර්ම ශ්‍රවණය කරනවා. ඔහු හරියට සිහිය නැතුව ඒ වගේම ධර්ම ශ්‍රවණය කළත් ඉඳගෙන තමන්ගේ අතේ තියෙන යමක් පිළිබඳව සිහියක් නැතුව සතිපට්ඨානයක් නැතුව ඔහු ධර්ම ශ්‍රවණය කරනවා හැබැයි අවස්ථාවකදී ඔහු නැගිටලා යන්න සූදානම් වෙනකොට ඔහුගේ අර අතේ තිබුණු දේ පිළිබඳව එහෙම නැත්නම් ඔලේකේ තිබුණු දේ පිළිබඳව කිසි තැකීමක් නැතුව සිහියක් නැතුව ඔහු එකපාරට නැගිටිනවා. ඔහු ඒ ඔලේකේ තියෙන අතේ තියෙන දේ බිමට වැටෙනවා. අන්න ඒ වාගේ අහනකම් ඉඳගෙන ඉන්නකම් ඔහු ඒ ධර්ම ශ්‍රවණය කරනවා. නමුත් ඔව් නැගිටලා යන්න සෝදානන වෙනකොට තමන්ගේ අතේ තිබෙන දේ පොඩෙක්කේ තියෙන දේ අමතක කරලා නැගිටිනකොට ඒ බිමට වැටිලා යනවා වගේ ඒ උච්චංග පඤ්ඤා කියනා කුජලයාගේ චරිතය පිළිබඳව ලෞතර බුදුරජාන් වහන්සේ එසේගෙන හැර දක්වන්නේ දුනි. එසේනම් උච්චංග පඤ්ඤා කියනා කුජලයා ධර්මාශ්‍රවණය කරන්නේ ආකාරයෙන්. ඒ වාගේ අදත් ධර්ම දේශනාවන් උදේ දවල් හවස ගුවන් විදුලි මාර්ගයෙන් ඒ වගේම රූපවාහිනී මාධ්‍යයෙන් ඒ විදිහට ධර්ම දේශනා කළත් ශ්‍රවණය කරන්නා පුද්ගලෝ ඒ ආකාරයෙන් ශ්‍රවණය කිරීම තුළින් තමන්ට ධර්මයේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න බැරුව යනවා. ඒ වගේම ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරන තවත් ධර්මයේ ශ්‍රවණය කරන්නා පුද්ගලයෙක් පිළිබඳව ඒ පුද්ගලයා තමයි පුතු පඤ්ඤා කියනා පුද්ගලයා. පුතු පඤ්ඤා කියනා පුද්ගලයා ධර්මයේ ශ්‍රවණය කරනවා. සුණාත ධාරේත තරාත ධම්මේ කියන ආකාරයට හොඳින් ශ්‍රවණය කරනවා. ඒ වගේම හොඳින් ධාරණය කරගන්නවා. ඒ වගේම ධාරණය කරගත්තා වූ ධර්මය අනුගමනය කරමින් හෝ ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝස කල්යාණං සත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං ආදී වශයෙන් ඒ මුල මැද අග කියනා මේ තුන් ස්ථානයේම අවබෝධ කරගෙන ඔහු මේ ධර්ම අවබෝධය කරගන්නවා කරනවා. හරියට උදාහරණයක් වශයෙන් පෙන්වන්න කරනවා නම් කුඩු කුරු කළ කලගෙජයකට වතුර පරවපුවාම ඒ සම්පූර්ණ වන්නාසේ ඒ පුතුපඤ්ඤා කියනා වූ පුජ්‍යලයා ඒ ධර්මයෙන් අවබෝධ කරගෙන ඒ ධර්මය ධර්මානුධර්ම ප්‍රතිපatti අනුගමනය කරමින් කටයුතු කරන්නා වූ පුද්ගලයෙක් පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ලැබුණා. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාම මේ අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ මේ උතුම් සූත්‍ර දේශනාවට අනුව දහම් බිඳක් ශ්‍රවණය කරමින් අපිද පුතු පඤ්ඤා කියනා වූ කුජලයාගේ චරිතයට පනපවන්නට සියලු දෙනාම අදිස්ථාන කරගන්නා හැටියට තීපත් කරමින් මා මාත්‍රකාවකින් සබා ගන්නේ ඒ සූත්‍ර දේශනාවට අනුව දහම් බිඳක් දේශනා කරන්නට බලාපොරොත්තු වන්න. සායෝමේ වික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. කතමේ තයෝ පාසාන ලේකූපමෝ පුද්ගලෝ පඨවි ලේකූපමෝ පුද්ගලෝ උදක ලේකූපමෝ පුද්ගලෝ කතමෝච භික්ඛවේ පාසාන ලේකූපමෝ පුද්ගලෝ සින්වත්නි ලෝතුරා බුදුරජාන් වහන්සේ සෝත්‍ර පිටකේ අංගුත්තර නිකායේ තික නිපාතේ සතිය පණ්ණාසකේ කුසිනාරා වාග්යේ ලේකූපම සූත්‍රයේ දේශනා කරන්න දුනා මෙන්න මේ පුජ්‍යලෝ තුන්දෙනා පිළිබඳව අපි ඒ පුද්ගලයන් පිළිබඳව එකින් එකට කතා කරලා බලමු. පළවෙනිවෙන්ම ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කළේ පාසාන ලේකූපමෝ පුද්ගලෝ. පළවෙනි පුද්ගලයා තමයි ශිලා ලේඛාව බඳු පුද්ගලයා. මේ සමාජය තුළ පුද්ගලයන්ගේ චරිතය පිළිබඳව අධ්‍යයනය කරනකොට ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කළා පින්වත්ටි අපි කෙලෙස් වලින් බරිත ඒ වගේම කෙලෙස් වලින් නිදහස් වීමට ඒ වගේම කෙලෙස් ප්‍රහීන කිරීම පිළිබඳව දේශනා කරපු ඒ ධර්මයේ තුල මේ කාරණා පිළිබඳව අපි අධ්‍යයනය කරලා බලනකොට ශිලාලේඛාව බඳු කුජලයා පිළිබඳව ලෞතර ආබුදුරජාන් වහන්සේ දේශනා කළේ ශිලාලේඛාවක් අපි සිහියට ගන්නකොට ලෞතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ ශිලාලේඛාවට උපමා කරන්න යදුනා මේ සමාජයේ සිටින පුද්ගලයන් පිළිබඳව. ශිලාලේඛාවක් කියනකොට අපිට අපේ හිතට ගලාගෙන එන්නේ පින්වත්නි අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ මේ වාගේ යුගවල එදා හිටපු රාජරාජ මහාමාත්‍යාදීන් නිර්මාණය කරපු නොයෙකුත් නිර්මාණ අපි දකිනවා ඒ නිර්මාණය අදත් අපිට දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම අපිත් ඒ පොළොන්නරුව, ඒ වගේම අනුරාධපුර ආදී ඒ සිද්ධාස්ථාන වන්දනමාන ආදී කරගන්න යන අවස්ථාවන්වලදී අපි කියවන අහවල් රජතුමා විසින් කරවන ලද විහාරය ඒ වගේම කරවන ලද වැව් පොකුණු හැටියට සඳහන් කරලා තිබෙනවා. ඉතින් අන්න ඒ වාගේ එදායේ රජවරුන් ශිලා ලේඛාවක සටහන් කරලා අකුරු කොටලා අහවල් රජතුමා විසින් මෙම වැව නිර්මාණය කරන්න යෙදුනා කියලා තන් අදත් අපි ඒ දැක බලාගෙන සතුටු වෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් පින්වත්නි ලෞතර බුදුරජාන් වහන්සේ මේ ශිලා ලේඛාව පිළිබඳව සටහන් කරන්න යෙදුනේ එසේ සටහනක් නොවේ. මේ මිනිස් සිත පිළිබඳව එවාගේ මිනිසාගේ සිත තුළ ඇතිවෙනා වූ කෙලෙස් ධර්මයන් පිළිබඳවයි ලෞතර බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරන්න යෙදුනේ. මේ කාරණා තුලින් දේශනා කරන්න යෙදුනි. ශිලාලේඛාවක් කියපුවාම දීර්ඝ කාලයක් අපි පවතින අවස්ථාවක් හැටියට දකිනවා. එසේනම් ශිලාලේඛාවක එහෙම නැත්නම් ගල් කැටයමක් එවාගේම ගල් හුවරුවක ලියා තබපු ශිලාලේඛාවක දීර්ඝ කාලයක් පවතින අවස්ථාවක් දකිනවා. අන්න ඒ වාගේ සමහර විට මේ සමාජය තුළ ජීවත් වෙනා මිනිසුන්ද ශිලා ලේඛාවක් හා සමාන පුද්ගල චරිතයන් අපිට හමු වෙනවා. ඒ වගේම තමයි ඒ ශිලා ලේඛාවක තිබෙන ශිලා ලේඛාවක් බඳු පුද්ගලයාගේ චරිතය පිළිබඳව ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ මේ මිනිස් සිත තුළ ඇති කර ගන්නා වූ ඉරිෂ්‍යාව, වෛරය, ක්‍රෝධය කියනා මේ කෙලෙස් ධර්මයන්ගෙන් ගැවසී ගත්තාම කෙලෙස් ධර්මයන්ගෙන් බරිත වෙච්චාම අන්නේ පුද්ගලයාත් ශිලාලේඛාවක් හා සමානයි. ශිලාලේඛාවක බඳු පුද්ගලයාගේ ලක්ෂණ හැටියට නිරතුරුව කිපෙන සුළු ඒ වගේම ඇති කරගත්තා වූ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානිය කියන මේ කෙලෙස් ධර්මයන්ගෙන් ගැවසී ගත්තාම ඒ කෙලෙස් ධර්මයන්ගෙන් බරිත වෙච්චාම ඒ පුද්ගලයා ඇති කරගන්නා වූ ඉරිෂාව, වෛරය, ක්‍රෝධය කියනා වුන්දේ තින්වත්ටි බුද්ධාන්තර ගණන් ආත්ම ගණන් ඒ ඇති කරගත්තා වූ වෛරය සංසිඳෙන්නේ නැතුව ඒ වෛරය নিরතුරුවම ඇති කර ගනිමින් දීර්ඝ කාලයක් පවතිනා වූ ස්වභාවය අපේ මිනිස් චරිත තුළින් දකිනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට බෝසත් අවදියේ බෝසතාණන් වහන්සේ ඇති කරගත්තා වෛරය සම්මා සම්බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට ඒ ඇති කරගත්තා වූ වෛරය එදා දෙව්දත්තර සේරිවාණිජ ජාතකයෙන් අපි හඳුනා ගන්නවා මේ බද්ධ වෛරය කියන එක ඒ වගේම දීර්ඝ කාලයක් පවතින වෛරය පිළිබඳව ඒ වගේම නිරන්තරයෙන් ඇති වෙන වෛරය පිළිබඳව අපිට මනාව පැහැදිලි වෙනවා ශීරිවාණිජ ජාතක කතාව තුළින් එදා බෝසතාණන් වහන්සේ ඒ වගේම දෙව්දත්තර තෙරුණොත් ඇති කරගත්තා වූ රන්තලියට ඇති කරගත්තා වූ වෛරය සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ පසුපසෙන් ඒ දේව්දත්තර ආත්මයෙන් ආත්මයට ආත්මයෙන් ආත්මයට ඒ තමන් ඇති කරගත්තා වෛරය කරමින් බුදු පදවියට පත් වුණු අවස්ථාවේදීද උන්වහන්සේට දේව්දත්තර කෙනෙක් බවට පත් වුණා. එදා උන්වහන්සේට නොයෙකුත් අනන්තේත්තං කරමින් ඒ වෛරය කියන එක ඔහු පිරිමසා ගන්න යෙදුණා. අන්න ඒ වාගේ එතකොට ශිලා ලේඛාවක් බඳු පුද්ගලයා මේ චරිතය තමයි ඇති කරගත්තා වූ වෛරය, ඒ වාගේම ඇති කරගත්තා වූ ක්‍රෝධය, ඇති කරගත්තා වූ මානය කියන මේ කෙලෙස් ධර්මයන් ප්‍රහීන නොවි ඔහු පසුපස ඔහු ආත්මයක් ආත්මයක් පාසා දීර්ඝ කාලයක් ඒ ඇති කරගත් ආ වූ වෛරය ක්‍රෝධය කියන එක ඇති වෙනවා. පවත්වාගෙන යනවා. එහෙනම් සීලා ලේකාවක් කියන්නේ කෙටි කාලයකින් නැකෙන්නේ නැති ඒ වගේම දීර්ඝ කාලයක් පවතින ලේඛනයක් හැටියට සටහන් වෙනවා. ඒ නිසා තමයි අපි පොළොන්නරු අනුරාධපුර කියන මේ පූජනීය ස්ථානවලට ගමන් කරපුවාම අපි අදත් ඒ ශිලා ලේඛන දැක බලාගෙන ඒ රජවරුන් කරපු උතුම් ක්‍රියාවන් අදත් අපි දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එසේනම් කල්පනා කරගන්න පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කරන් යෙදුනේ ඒ ශිලා ලේඛාව බඳු පුද්ගලයාත් හරියට දීර්ඝ කාලයක් තමන් ඇති කරගත් ආ වූ වෛරය, ඒ වාගේම කෝපය, මානිය කියනා මේ කෙලෙස් ධර්මයන් තමන් නැති කරගන්න නැතුව ඒවා දීර්ඝ කාලයක් පවත්වාගෙන යනවා. ශිලාලේඛාව බඳු කුජලයා ඒ වාතයෙන්වත් ඒ වගේම ජලයෙන්වත් මකන්න පුළුවන් කමක් නැහැ විනාශ නොවන ඒ වගේ මිනිස්සු මේ සමාජය තුළ විද්‍යමාන වෙනවා. ඒ වාගේම ලෞතර බුදුරජාන් වහන්සේ දෙවැනිවට දේශනා කරන්න යෙදුනේ පෘථුවි ලේකාව බඳු පුද්ගලයා පිළිබඳව. පෘථුවි ලේකාව බඳු පුද්ගලයා පිළිබඳව ලෞතර බුදුහාමුදුරෝ අංගුත්තර නිකායේ තිකනිපාතයේ මේ සූත්‍රය දේශනා කරන්න යෙදුනේ ඉද වික්කවේ ඒකච්ඡෝ පුද්ගලෝ අබින්නම් කුජ්ජති සෝච අවස්ස හෝදෝන දීගරත්තං අනුසේති සේතාවි භික්කවේ පටවියං ලේකා කිප්පං ලුජ්ජති වාතේනවා උදකේනවා න සිරට්ටිතිකා හෝති ඒව මේව කෝ භික්කවේ ඉදේ කච්චෝ පුංගලෝ අබින්නම් කුජ්ජති සෝච අවස කෝදෝ න දීගරත්තං අනුසේති අයං උච්චති භික්ඛවේ පඨවි ලේකෝපමෝ පුද්ගලෝ පින්වත්නි ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පඨවි ලේක උපමෝ පුද්ගලෝ මේ සමාජය තුල ජීවත් වෙන්නා වූ පුද්ගලයන් අතර පඨවි ලේකාවක් බඳු පුද්ගලයා පඨවි ලේක කියන්නේ මේ මහා පොළොව උපයෝගී කරගෙන ඒ පුද්ගලයා මේ මහා පෘථුවිය තුල එහෙම නැත්නම් අපි උදාහරණයක් වශයෙන් මේ මහා පොළොව තුල යම් ඉරක් ඇන්දොත් ඒ ඉර අපිට මකන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ ඉර සමහර විට ජල පහරක් වලින් වාතයෙන් ජලයෙන් ඒ ඉර සුළු මොහොතකින් විනාශයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. මකා දමන්නට පුළුවන්කම තියෙනවා. ජල පහරක් ඒ පාඨවි ලේඛනයට විනාශ කරන්න පුළුවන්කම තිබෙනවා. සුළු කාල පරිච්ඡේදයක් තුල ඇති කරගන්නා වූ වෛරය නිරතුරුවම කිපෙන ඒ වෛරය නිරතුරු ලොහු බඳ නොඇති ඒ වගේම දීර්ඝ කාලයක් පවතින්නේ නැතිව ඇති කරගත්තා වූ වෛරය, ක්‍රෝධය, මානය කියන මේ කෙලෙස් ධර්මයන් පඨවි, ලේක, උපමෝ, කුග්ගලෝ කියනා කුජලයා විනාශයට පත් කරගන්න උත්සාහ කරනවා. සුළු කාල පරිච්ඡේදයක්. ශිලාලේකාව බඳු කුජලයා බවට පත් නොවේ පෘථුවිලේක උපමෝ පුද්ගලය කියන මේ චරිතය අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ ටික වෙලාවක් එවාගේම දීර්ඝ කාලයක් නොවි පොළොවේරි ඇඳ ඉර ප්‍රේකාව වාතයෙන් වේවයි ජලයෙන් වේවයි පිටීර නොවි වහා වෙනස් වී නැකී යන ස්වභාවය අපි දකිනවා. අන්න ඒ වාගේ තමයි මේ සමාජය තුළ සිටින පුද්ගලයන්ගෙන් පාඨවි ලේක උපමෝ පුද්ගලෝ කියනා පුද්ගලයන්ගේ චරිතයක්. එසේනම් අපි සියලු දෙනාමත් පාඨවි ලේක උපමෝ පුද්ගලෝ කියන චරිතයේ තුලින් තවත් චරිතයකට ලෞතුරා බුදුරජාන් වහන්සේ යා යුතුයි කියලා දේශනා කරන්න යෙදුනා මේ සූත්‍ර දේශනාවේ අවසාන උපමාව තමයි උදක ලේක උපමෝ කුග්ගලෝ කියන පුද්ගල චරිතය. කතමෝච භික්ඛවේ උදකලේකෝපමෝ කුංගලෝ ඉද වික්කවේ ඒකච්ඡෝ කුංගලෝ අගාලේහනපි කුච්චමානෝ පරෝසේනපි කුච්චමානෝ අමනා තේනපි උච්චමානෝ සම්පති චේව සම්මෝදති චේව සේයතාපි වික්ඛවේ උදකලේකා කිප්පං ඒව පටි පිගච්ඡති නචිරස්තිතිකා හෝති ඒවමේව කෝ වික්ඛවේ ඉදේ කච්චෝ කුංගලෝ අගාලේහ නපි උච්චමානේ පරුසේනපි උච්චමානෝ අමනාපේනපි උච්චමානෝ සන්දීයති චේව සංසන්දති චේව සම්මෝදති චේව අයං උච්චති භික්ඛවේ කුදකලේ කෝපමෝ පුංගලෝ ඥානාදි වශයෙන් ලෞතර බුදුරජාන් වහන්සේ මේ ලේක උපමා පුද්ගලෝ පිළිබඳව දේශනා කරනකොට අවසාන වශයෙන් උන්වහන්සේ දේශනා කරන්න යෙදුනේ උදක ලේක උපමෝ පුද්ගලෝ කියන චරිතය පිළිබඳව. සින්වාත්මේ මුලින් සඳහන් කරන්න යෙදුන ශිලා ලේඛාව බඳු පුද්ගලයාත් එවාගේම පඨවි ලේක උපමෝ කියන පුද්ගලයා පිළිබඳව ආත්පතින්ම වෙනස් චරිතයක් හැටියට තමයි උදක ලේක උපමෝ පුද්ගලයෝ පුද්ගලයා පිළිබඳව ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුනි. එසේනම් කල්පනා කරගන්න පින්වත්නි උදක ලේක උපමෝ පුද්ගලෝ උදක කියන්නේ පින්වත්නි ජලයට. එතකොට උදක කියන්නේ ජලයට ඒ වාගේ ජලයට උපමා කරනවා ජලයේ ඉරක් ඇඳපුහම උදක ලේක උපමෝ පුංගලෝ ජලයේ ඉර ඇඳින්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වාගේ මේ සමාජය තුල ජීවත් වෙන්නා වූ කටයුතු කරන්නා වූ පුද්ගලයන් තුන් දෙනා අතරින් මේ තුන්වෙනි පුජ්‍යලයා උදකලේකම පුජ්‍යලයා ඇති කරගන්නා වූ වෛරය, ක්‍රෝධය, iriසියාව, මානය කියන මේ කෙලෙස් ධර්මයන් ඔහු වැඩි කලක් පවත්වා ගන්නේ නැහැ. ඔහු ඇති කරගත්තා වූ වෛරයක් වේද, ක්‍රෝධයක් වේද, මානයක් වේද ඔහු එය අවබෝධ කරගෙන වහා ඒ ඇති කරගත් ආ වූ කෙලෙස් ධර්මය ප්‍රේණ කරගන්නට උත්සාහ කරනවා. අන්නේ පුජ්‍යලයා බුදුහාමෝ දේශනා කරනවා හරියට ජලයේ ඇඳි ඉරක් වහා වෙනස් වෙනාසේ. ඔව් ඇති කරගත් ආ වූ වෛරය දීර්ඝ කාලයක් දීර්ඝ රාත්‍රියක් එවාගෙම බොහෝ කාලයක් පවත්වා ගන්න නැතුව ඔහු ඒ කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් වෙලා කටයුතු කරන්නට ඔහු වහා උත්සාහ කරගන්නවා. ඒ තමයි උදක ලේක උපමෝ පුද්ගලයාගේ චරිත ලක්ෂණය. ඒ නිසා පින්වත්නි කල්පනා කරගන්න අපි මේ සමාජය තුල ජීවත් වෙනා පුද්ගලයන් කොටස් තුනකට තමයි ලෞතුරා බුදුදහමට අනුව කොටස් වෙලා තිබෙන්නේ. ඒ තමයි ශිලාලේඛාවන් පුද්ගලයා. ඒ වගේම පටවි ලේක උපකට උපමා කරපු පුද්ගලයා ඒ වාගේම කුදකලේක උපමා පුජ්‍යලයා ජලයට උපමා කරපු පුජ්‍යලයා. එසේනම් ඔබ සියලු දෙනාම කල්පනා කරගන්නට ඕන අපි සියලු දෙනාමත් ඒ කෙලෙස් ධර්මයන්ගෙන් බරිත වුණාම කෙලෙස් ධර්මයන්ගෙන් බරිත වුණාම පින්වත්නි ඒ කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් වෙන්නට අපි ලෞතුරා බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළ මේ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් ඇසීම බැලීම තුළින් අපිටත් පුළුවන්කම තිබෙනවා ඒ කෙලෙස් ධර්මයන් නැති කරගෙන මේ සසර ගමන කෙලවර නිවන් දකින්නට මඟ සකස් කරගන්නට. ඒ නිසා පින්වත්නි ලෞතුරා බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළ මේ උතුම් ධර්මය අපේ ජීවිතවලට ඈඳාගෙන, බද්ධ කරගෙන කටයුතු කිරීම තුළින් අපිට මේ සතර ගමන කෙලවර නිවන් දකින්නට මඟ හදා ගන්නට පුළුවන්කම තියෙනවා. බොහොම ලේසි. එසේනම් මේ ධර්මය ලංවීම තුළින් ඒ ධර්මයට බද්ධ වීම තුළින් ඒ ධර්මයේ සන්නද්ධ වීම තුළින් ඒ ධර්මයෙන් පෝෂණය වීම තුළින් පමණයි අපට මේ සතර ගමන කෙලවර නිවන් දකින්නට මඟ සකස් කර ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එනිසා ඔබ සිළු දෙනාම කල්පනා කරගන්නට ලෞතුරා බුදුරජාන් වහන්සේ මේ විදිහට උපමා වශයෙන් අපේ ජීවත් වෙන පුජ්‍යලෝ පිළිබඳව දේශනා කරන්න ලැබුණා. ඒ දේශනා කරන්න ලැබුණා වූ පුජ්‍යලයන්ගේ චරිතය කොයි ආකාරයෙන්ද කියන එක අපිට මේ සූත්‍ර දේශනාව තුළින් විද්‍යමාන වෙනවා. අපි සමාජය තුළ ඉන්නා වූ පුජ්‍යලෝ සමහර විට වැටෙන්නට ඒ වාගේම කුඹුරට ඒ වාගේ වතු පිටි වලට නොයෙකුත් ආකාරයෙන් අඩදමර වෙමින් එක කුස උපන් සහෝදරෝ අද සමාජය තුළ මේ විදිහට ජීවත් වෙන ආකාරය දිහා බලනකොට එම කුජලයේ හරියට ශිලා ලේඛාවක් හා සමානයි. වැටේ ඉන්නට ඒ වාගේම නියරට පාරට ඒ විදිහට ඇන කොටා ගනිමින් සමහරෝ ඇති කරගන්නා වූ වෛරය නිවන් දකිනා ඥාති දක්වා අරගෙන යන්නට හා කටයුතු කරන්නා වූ සමහර මිනිස්සු අපේ සමාජය තුල නැතුවා නොවේ. ඒ නිසා තමයි ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුනේ මේන් ගැලවෙන්නට උත්සාහ කරන්නට. ඒ වාගේ පුද්ගලයෙක් බවට පත් නොවේ. හිලාලේකාවක් බඳු පුද්ගලයෙක් බවට පත් නොවේ. තමන්ගේ චරිතය, තමන්ගේ ජීවිතය, තමන්ගේ මේ ලබාගත් උතුම් මනුස්සාත්මය ආරක්ෂා කරගන්නට මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අපේ ජීවිතවලට ඈඳාගෙන ඒ වගේම අපේ ජීවිතවලට බද්ධ කරගෙන ඒ ධර්මයෙන් පෝෂණය වෙලා ධර්මයෙන් සම්බන්ධ වෙලා කටයුතු කරන්නට සියලු දෙනාම අදිස්ථාන කරගන්නට ඕනේ එනිසා පින්වත්නි ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර දේශනාව තුළින් අපිට අපේ ජීවිත සකස් කරගන්නට උදාහරණ තුනක් අපිට බුදුහාමුදුර ලබා දුන්නා. ඒ උදාහරණ තුන තමයි ශිලාලේඛාවන් කුංචලෙන් බවටපත් වෙනවද? එහෙම නැත්නම් එයින් අත මිදලා පෘථුවිලේක උපමා කියන කුංචලයා බවටපත් වෙනවද? එහෙම නැත්නම් එයින් අත මිදලා ජල ලේඛාවන් කුංචලෙන් බවටපත් වෙනවද කියන එක. එනිසා අපි සියලු දෙනාම ඒ ලෞතර බුදුහාමුදුරෝ පෙන්වා වදාළ ඒ උතුම් නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් හැටියට අපිටත් යමක් සිදු කරගන්නට ඕන එසේනම් ඒ සිදු කරගන්නට ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ අනුගමනය කරමින් කටයුතු කිරීමෙන් පමණයි අපට හැකියාව තිබෙන්නේ මේ සතර ගමන කෙටි කරගන්නට නිවන් දකින්නට මඟ හදා ගන්නට. ඒ නිසා පින්වත්නි මේ උතුම් ගුවන් විදුලි පාළිය තුල ඔබ සියලු දෙනාටම මේ දේශනා කරවදාළ උතුම් ධර්මයේ සියලු දෙනාටම මේ සසර ගමන කෙලවර නිවන් දකින්නට මඟ සකස් කරගන්නට මේ උතුම් ධර්මයේ සියලු දෙනාටම උපනිෂ වේවා පාරමී කුසල් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සියලු දෙනා මහදවතේ සබාගෙන එදා ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරු මේ සූත්‍ර දේශනාව සිළු දෙනාගේ ජීවිතවලට ඊ타ත්ම උතුම් දහම් බිඳක් බවට පත් වේවා කියලා අපි ඔබ සිළු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් අප සිද්ධ කරගත් ආ උදාහරතර පුණ්‍ය ඵල ධර්මයන් අපත් ලෝකයා ශාසනය තාරස්සාක නිෂ්ඨකාමීතකාමී දෙවියන්ද මේ පින් අනුමෝදන් වේවා කියන සිතිවිල්ල ඇති කරගන්නට ඒ නිසා විශේෂයෙන්ම ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කරවදාල් මේ ධර්මය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම Tamanට ආශිර්වාද ලබා ගැනීම සඳහා මේ දහම් දේශනාව සිදු කරන්නට පින්වර දායකත්ව ලැබුණේ එනිසා ඔබ සියලු දෙනාම නැවත නැවතත් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට පින්වත්නි මේ කෙටි කාලය තුළ දේශනා කරපු ධර්මය තවත් විස්තරාත්මක වශයෙන් ඔබට පුළුවන්කම තිබෙනවා ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ සෝත්‍ර විනය අභිධර්ම වශයෙන් කොටස් වශයෙන් වෙන් කරලා තිබෙනවා. ඒ කොටස් අතර සෝත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ තික නිපාතයේ සතිය පණ්ණාසකේ කුසිනාරා වර්ගයේ අවසාන සූත්‍රය තමයි 10 වෙනි සූත්‍රය ලේකූපම සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව තවත් අධ්‍යයනය කරලා ඔබට ඔබේ ජීවිත සකස් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා පින්වත්නි, මේ ධර්මය අපි පුළුවන් තරම් බුදුහාමුදුරෝ දේශනා කළේ මුල මැද අග කියන ආකාරයට බලලා අපේ ජීවිත සකස් කරගන්න ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසాన කල්යාණං, සත්සං සංයංජනං, කේවල පරිපූර්ණං ආදි වශයෙන් ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ධර්මයේ මුල මැද අග ආදී වශයෙන් අර්ථ සහිත ව්‍යංජන සහිතව එවාගේම කේවල සම්පූර්ණව දේශනා කර වදාළ මේ උතුම් ධර්මයේ සියලු දෙනාම අවබෝධ කරගන්නට අහන්න බලන්න කියවන්න සුණාත ධාරේත තරාත ධම්මේ අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට අහන්න ඒ වගේම අහපු ධර්මයේ අපේ ජීවිතවලට ඈඳා ගන්නට ධාරයක ඒ ධාරණය කරගත් ආ ධර්මයේ අපේ ජීවිතවල තිබෙන අඩුපාඩුකම් සකස් කරගෙන ඒ ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගෙන ධර්මයට අනුව ගමන් කිරීම තමයි ලෞතර බුදුරජාන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කරපු ඒ ධර්මයේ අවබෝධ කරගෙන කටයුතු කිරීම අප විසින් සිදු කරන්නට ඕනි. ඒ නිසා පින්වත්නි මේ වෙලාවේදී කල්පනා කරගන්න ඔබ සියලු දෙනාම සුණාත අහන්න ඒ වගේම ධාරේත ධාර්මයේ කරගන්න ඒ වගේම චරාත කියන්නේ ඒ ධර්මයේ අපි හැසිරෙලා කටයුතු කිරීම අපේ ජීවිත ආලෝකමත් කරගන්නට පුළුවන්. ඒ නිසා ලෞතර බුදුහාමුදුරෝ දේශනා කළපු මේ ධර්මයේ පින්වත්නි නිරන්තරයෙන්ම අපි බලන්නට ඕන, කියවන්නට ඕන, අහන්න ඕන. ඒ කියවීම තුළින්, ඇසීම තුළින් ඒ ධර්මය අපට අවබෝධ කරගෙන ඒ ලෞත්‍රා බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ මාර්ගය සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් යන සතර මඟ පිළිවෙලෙන් ප්‍රත්‍යක්ෂ වූ අමා මහ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නට මේ ධර්මයේ පින්වත්නි නිරන්තරයෙන්ම ආශ්‍රය නිශ්චය කිරීමෙන් පමණයි අපට හැකියාව තිබෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා මේ වෙලාවේදී මේ උතුම් දිනේ ඔබ සියලු දෙනා මේ දේශනා කරපු කෙටි සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා සිද්ධ කරගත් ආඋදාහතර පිං අපත් ලෝකයා ශාසනයත් ආරක්ෂා කරන ඉෂ්ඨකාමී හිතකාමී අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්යද්දුච්චික දෙවි දේවතාන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා දෙවියන් ප්‍රාර්ථනා කරන්නා උතුම් බෝධියකින් නිවනින් සැනසීමට මේ පින් අනුමෝදන් වෙත්වා කෙනෙකුන් සිටින්න කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තේමං සදා දේවෝ අස්සතු කාලේන සස්ස සංපත්ති හේතුච තීතෝ භවතු ලෝකෝච සාජා භවතු ධම්මිකෝ එසේ මිය පරලෝකී ආව යම් කිසි කෙනෙක් සංසාරගත වැළැද්දකින් අපහසුතාවක දුකක සිටිනා මේ පින් අනුමෝදන් වේවා දුකින් මිදේවා සැපයටපත් වේවා නිවනින් සැනසීමට මේ පින් උපකාරී වේවා අනුමෝදන් වෙත්වා කියන තුන් සිටින් ඇති කරගෙන මලගිය ඥාතියින්ට පින් අනුමෝදන් කරමු ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඒ වගේම මේ ශ්‍රවණය කරපු ධර්මයේ ඔබ අප සෑම සුන්දනාත්මත් මේ සසර ගමන කෙරවර අතීතු නමා මානිව නිසන සීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා සිතින් ඇති කරගෙන ප්‍රාර්ථනා ගාතාව කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝයාව නිබ්බාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සබ්බේ චිව රජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතෝ මාතේ වාත්මන්තරායෝ සුඛීලී ගායකෝ භව භව සම්මංගලං රාක්කාන් සබ්බ දේවතා සම්බ බුද්ධාන් වාවේන සදා සුත්ති වාන්දුතේ භව සම්මංගලං රාක්කාන් සබ්බ දේවතා සබ්බ ධම්මාන් වාවේන සදා සුත්ති වාන්දුතේ භව සම්මංගලං රාක්කාන් සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවං පුති ධර්මානුශාසනාවල පැවැත්වූ දේශකයන් වහන්සේ මල්වතු මහා විහාරවාසී ඉගුරුවරුව කොටවිහෙර ඇට පිටාරාණාලය කලු කලුවනුව ශ්‍රී බෝධිවන්දි විහාරය විහාරය විහාරාධිපති පූජ්‍ය ශ්‍රී ගුණානන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා පැවැත්වූ යන මහත් සියලුම සාසාරයක් පවත්වා නිරෝධය චිර ජීවනය කාර්යනා කර කරමු සාදු සාදු සාදු දායකත්ව ධර්ම දේශනා සත්‍ය වගේම මෙම මෙම ධර්ම දේශනාවේ අන්‍ය ඇති ඇති ලබා ගැනීමට කතා කරන්න ජාත්‍යන්තර වූ වන්දි වන්දි සංස්ථාවේ ආගමික ශාස්ත්‍රය වෙත. ඔබ සැමට සම්මා සම්බුද්දස්සයි